පිළිපිරිත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ සීකරු නිතමානී දරු දැරියන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අද මේ මහා ශාන්තියටපත් වෙමින් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා තුන් ලෝකාග්‍රව මහා ඥාන බල මහිමින් යුක්තව ලෝක විද්‍යාමාන කරවදාලා වූ සත්‍ය ධර්ම මාර්ගයක් ඇද්ද ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ වූ ඥානයට ගෞරව පහර දක්වමින් අපි මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සීකරු දරු දැරියන් හැටියට මහා විශ්වාසයක් ඇති කරගෙන ඒ සම්බුදු පියාණන් වහන්සේලා ලෝකීය වතහා ගනිමින් ලෝක ස්වභාවය වතහා ගනිමින් අප්‍රමාණ ලෝක සත්‍යයෙන්ද මහා කරුණාවෙන් විශ්ව දේශනා කර වදාලා වූ උතුම් ධර්ම සාන්තිය සිහි කරගෙන ඒ අප්‍රමාණ සාන්තිය තුලින් යම් සාකප් මේ සංසාර ගමන තුළ මහා දුක්ඛ ස්කන්ධයන් විඳිනවාද ඒවා යථාර්ථයෙන් වතහා ගැනීමේදී අපට තේරුම් ගන්නට බැරිකම නිසා පියයි මනාපයි යහපතයි කියා හිතා ඉන්නා වූ ඒ වාගේම සතෙකුට දමන ලද්දා වූ යම් කිසි මාළුවෙකුට දමන ලද්දා වූ යමක් ඉලගෙන ඒ මාළුවා විනාශ වෙනවා සමානව ලෝකී තිබෙන්නා වූ යමක් හා සමාන වන මේ ආස්වාද පොදිය දැකලා ඒ ආස්වාද පොදියට යට වී තිබෙන්නා වූ සිටින්නා වූ මේ ලෝක සත්වයින්ට ඒ යථා ස්වභාවී තාමත් අමාරුවෙන් විද්‍යාමාන කර දෙවලා මේ තිබෙන්නා වූ මායා දලට අසු වෙන්න එපා ඒ වාගේ මේ මායා ඇමට අසු වෙන්න එපා මේ මායා දලට මායා ඇමට අසු වෙන්නා වූ යම් සත්වයෝ හරියට මාළුවන් අතු වෙලා වෙනසෙන්නා හා සමානව මහා දුක්ඛන්දරාවකට වැටෙනවා කියා මහා කරුණාවෙන් දැකලා ලෝක සත්‍යයෙන් ක්‍රේෂ්ඨානුකම්පාවෙන් දේශනා කළ මේ ධර්ම සාන්තිය සිහි කරගෙන මේ ලෝකයේ දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා කෙබඳු කෙනෙක් වේවා වුණාද කෙබඳු ආකාර සත්වයකටපත් වෙලා ඉන්නවා කියා කීවාද එබඳු අවස්ථා ගත නොකලා වූ කිසිම සත්වයෙක් මේ තුන් ලෝකයේ ඇත්තේ නැහැ සෑම තැනක සෑම සත්වයෙක් හැටියෙනම පහළ වෙලා ඒ හැම සියලු තත්ත්ව ආනාන්තරයන් ලැබලා ඒ කිසියම් දෙයක යථාර්ථයක් දැක ගන්නට හැකි නොවි ඒවා පිළිබඳ බලාපොරොත්තු සබාගෙන දෙබඳු ආකාරයකින්වත් තමා කැමැතිසේ පවත්වා ගන්නට බැරුව ඒ සෑම සියල්ල විපරිණාමයටපත් වෙලා වෙනසිලා යන විට දුක් අඳෝනා නගමින් අහෝ නැති වුණා අහෝ වෙනතුණා අපිට ඌතේ කියන එක ආකාරයෙන් කම්පා වෙවි මේ අනන්ත සංසාරයේ තනතුම හොයාගෙන මායා දැලක් පිට අසු වෙලා ගමන් කරන ලෝක සත්‍යයන්ට අවිද්‍යාවේ තිබෙනා වූ මහා බලවත් විනාශේ පෙන්වා දුන්නා කෘෂ්ණාවේ තිබෙන්නා වූ මහා විනාශයේ පෙන්වා දුන්නා. එබඳු ආකාරයෙන් මේවා අත්තරපු විට Tamanටම මහා ඥාන ශක්තිය පහළ වෙන හැටි, Tamanටම වටහා ගැනීමට හේතු වාසනා ගෙන දෙන හැටි පෙන්වා දෙමින්, Taman විසින්ම දැකගත යුතු වන්නා වූ සාන්දෘතික ධර්මයක් දේශනා කරමින් අනන්ත සාන්තියක් උදා කර ගැනීමට මේ ආකාරයෙන් මාර්ගයේ පාදා දුන්නා. ඒ දුන්නා උත්තම වූ මහා සාන්ති මාර්ගය අපි අද සිහි කරලා ඒ තුලින් ලැබෙන්නා වූ අනන්ත සැනසෙල්ල සාන්තිය තුලින් ඒ ලෝකයේ යථා ස්වභාවයේ ගිනි බව වටහාගෙන දින නිවා හැරීමෙන් ලබන්නා වූ නිවන් සාන්තිය වටහාගෙන යම් තේ මේ රූපයයි කියන කෙබඳු ආකාරයේ කෙබඳු දෙනක පහළ වුණත් යම් රූපයයි කියා පහළ වීමක් ඇද්ද ඒ වාගේම වේදනා වශයෙන් වින්දනයේ සැප දුක් මධ්‍යස්ස වශයෙන් විඳින කෙබඳු වේදනාවක් වේවා ලෝකයේ කෙබඳු දෙනකෝ හටගන්නේද හේතුවක් නිසා මේවා හටගන්නවා ඒ වාගේම ලෝකීනෝ එක් ආකාර සංඥාවල් විතර ගන්නේද හේතුවක් නිසාම ඒවා හටගෙන ඒවා අපි හිතින් අල්ලා ගන්නවා. ඒ වාගේම සංස්කාර වශයෙන් ප්‍රියයි මනාපයි යහපතයි කියා ලෝකයේ කෙබඳු දිනකෝ බැඳී රැඳී හදාගන්නේද හොයාගන්නේද රැස් කරගන්නේද ඒ බඳු වන්නා වූ ඒ සංස්කාර පොදියේ හැටි දැකලා ඒවා පවත්වාගෙන යමින් ඒවායේ පිහිටමින් විඥානයක් වශයෙන් පහළ කරගෙන මේ දැනීම් පවත්වාගෙන ඉන්නා මේ අනාථ ස්වභාවී යථාර්ථයේ වටහා දීලා මේවා නිස්සාරයි කියා තේරුම් ගැනීමට මේවායේ નિසරුවක් දැකලා මේවා එකින් එක අත්හැරලා එකින් එක සුද්ධ භාවයටපත් වෙලා සියලු ලෝකයේ හටගන්නා වූ සෑම සියලු රූපයක් සෑම සියලු වේදනා සෑම සියලු සංඥා සෑම සියලු සංස්කාර සෑම සියලු විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් මුල් කරගෙන යන්නා මේ සතර ගමනේ යථාර්ථය වටහා දීලා එයින් මිදීමෙන් ලබන සදා තනතිල්ල සදා විමුක්තිය අත්හැරීමෙන් නොවැල්මින් මිදීමෙන් ලබන්නා උතුම් සාන්තියට මාර්ගය පෙන්වා දීලා ඒ උතුම් මාර්ගය අනුගමනය කර ගැනීමට ආර්ය පරපුරකට ධර්මයේ දේශනා කළ බුදු පියාණන් වහන්සේට ගරු කරලා අපි මේ මහා වන්දනාමාන පූජා සත්කාර ගුණේ සීකරගෙන අපි ඒ උතුම් වූ සාන්තිය උදා කරගන්න උත්සාහ කරමු ලෝකේ යථාර්ථය වටහාගෙන නිස්සාරතාවය වටහාගෙන නිස්සාර ලෝකයේ පසුපස යන්නා මේ අනාථ ගමන නතර කරමු අනාථ ගමන නතර කර දමලා නැවතත් මේ ලෝකයේ මුලාවටපත් වෙන්නා වූ තිබෙන්නා වූ අවිද්‍යාව දුරු කරලා සත්‍ය අවබෝධයේ මතු කරගනිමින් විද්‍යාව පහළ කරලා මේ ලෝකේ සංසාර ගමන සැරිසරන්නා වූ සියලු හේතු දුරු කරලා නිවන් සාක්ෂාත් කරගෙන සැනසෙමු කියන මේ උතුම් වූ අධිෂ්ඨානයේ සබාගෙන අපි ඒ තුන් ලෝකාග්‍ර වූ අග්‍රසේත වූ සම්බුදු පියාණන් වහන්සේලා ජීවමානව වැඩ සිටිනවා සමානව සිහි කරගෙන ඒ ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයේ අපගේ හදවත් මැදුරු තුලට වඩිමින් හදවත් පවිත්‍ර කරනවා කියා සීකර ගන්නට ඕනේ අපගේ පවිත්‍ර වන්නා වූ හදවත් තුලින් වටහාගෙන ඒ ගුණරුවෙන් නිර්මාණය වූ බුදු පියාණන් වහන්සේලා වතෙන් අපි යමක් ඇසුරු කළාද ඒ ඇසුරු කරන්නේ මේ තිබෙන්නා වූ මහා භවගින්න දුරු කරලා පාපාගින්න දුරු කරලා මේ තිබෙන්නා වූ කාමගිනි දුරු කරලා පළමුව නිස්සාම්මයට පත්වීමටයි කාමයන්ගෙන් වෙන් වෙලා කුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා පවිත්‍ර භාවයට පත්වීමටයි පවිත්‍ර වන්නා වූ චිත්ත ස්වභාවයක් ඇති කරගත්තේද ඒ පවිත්‍ර වන්නා වූ චිත්ත ස්වභාවයටයි ඥානීය පහළ වෙන්නේ ඇත්ත ඇති ආකාරයෙන් වැටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අපි ඒ නිසා සමාම දැකිය යුතු තමා විසින්ම වඩා ගත යුතු මාර්ගය අනුගමනය කරලා සමාම දැකිය යුතු වන්නා වූ ශේෂ්ඨ ධර්ම මාර්ගය දැකලා මේ උතුම් වූ නිවන් සාක්ෂිය ලබා ගැනීමටයි මේ බලාපොරොත්තු වන්නේ කියන හැඟීම සබා ගන්නට ඕනේ. එවන් අප්‍රමාණ තනසිල්ලක්, සාන්තියක්, අවිද්‍යාන්ධකාරයෙන් වැහි සිටින ලෝකයාට පෙන්වා දුන් තුන් ලෝකාග්‍ර සම්බුදු පියාණන් වහන්සේට මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ নমස්කාරී වේවා එබඳු වන්නා වූ සම්බුදු පියාණන් වහන්සේලා ලොවට විද්‍යාමාන කර වදාළ මේ නව ලෝකෝත්තර සීසත් ධර්ම මාර්ගයේ ලොවට විද්‍යාමාන කරමින් මෙතෙක් කල් ගිනාවා වූ ඒ උතුම් සංඝ රත්නයේ මේ අග්‍ර ශ්‍රේෂ්ඨ নমස්කාරී වේවා ඒ උතුම් වූ ධර්ම රත්නය අනුගමනය කරමින් සාන්ත පදනම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට මාර්ගය ගෙන දෙන අග්‍ර ශ්‍රේෂ්ඨ වන්නා වූ සාන්තියක් උදා කරන හේයි ඒ ධර්ම රත්නයේට මහා නමස්කාරයේ වේවා කියා සීකරගෙන අපි මේ පළමුව මේ නමස්කාර පාඨී සාමිහිමින් සත්‍යයනා කරමු සෑම සිළු දෙනාත ඔසවන්ට ඉපා සංවර භාවීටපත් වෙලා මේ නමස්කාරයේ හේතු කොටගෙන මේ අප්‍රමාණ සාන්තියෙන් ගෞරව කිරීම හේතු කොටගෙන මගේ හිත චිත්ත සමාධියටපත් වේවා කුමන ආකාරයකින්වත් ලෝකයේ ඇලීමට ගැටීමට බැඳීමට නොයාවා සාන්තිය ආශිර්වාදයෙන් යුක්තව චිත්ත සාන්තියෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රඥා පහළ කර ගැනීමට හේතු වාසනාප කරා පිහිටාවා ඒ උතුමෝ තනසිල සාන්තිය වැඩේවා කියනා වදිස්ථානයේ සබාගෙන අනන්ත අප්‍රමාණ ලෝක වාසී සෑම සිරු සත්‍යයෝද මේ මහා සාන්තිය මේ මහා ආශිර්වාදයේ සීම ලබත්වා උතුම් වූ ආර්ය සමාපත්තියටපත් වෙමින් උතුම් වූ ආර්ය ප්‍රඥා පහළ කරගෙන මේ සංසාර දුකින් සියලු සත්‍යයෝම මිදෙත්වා කියනා වූ කරුණා මෛත්‍රී අධිෂ්ඨානයේ සබාගෙන අපි මේ নমස්කාර පාඨී සද්ගායනා කරමු අතෝසෝ අන්නේ නැතු අතෝ ආකාරයෙන්ම තියාගෙන හිතෙන් මහා নমස්කාරයක් කරනවා කියා සිහි කරගෙන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 මගමිතී දකින්නේ තුනුරු වෙන හැර මිදෙන මගක් ලොව නොවන්නේ තුනුරු වෙන සතු බලමිනා සසර සැරි සරණ හැටි සිහි කරමු මෙලෙසිනා භවයේ යන සතට ගති සුවක් මතු කරමිනා හැද සාදායි බවරුවක් පලමු හට ගනිමිනා ලෝසතුන් වෙත ත්‍රායේ පවතින ඇතුරු හිත දෙයි මෙරෙසිනේ කායයට බැඳි ලෙස පෙනෙන හිත තුල නොයෙක් ඇලුමන් ඇති උනේ නිකම් නොම වෙයි ඇතද කනනා තයද දිවකය කිව්තනි බඳුනු හිත හට ගන්න ආයුරින් කාම ආසා පොදිගිනේ ඇසට රූපයේ පෙනෙන්නේ නම් හොඳයි කියලා හිතනවා කනට සබ්දයේ ඇසින්නේ නම් හොඳයි කියලා හිතනවා නැහැය වෙත එම සුවඳ එන විට තුවයි කියලා හිතනවා දිවට රස මුසු දැනෙන විලසෙදි හොඳයි හිත එහි බඳිනවා කායත පහසක් ලැබෙන විටකදී තව තවත් යයි එතෙනවා මේ බඳු දේ ගැන සිතන සිතුවිලි මනස තෙරපා නැගිනවා හොඳය යන තැන සිතන්නේ සත සදා කල්සුව කියාලා හොඳයි යන්නේ තනේ තිබෙන මායා නොම පෙනෙයි හැම දවිලා නැතින සෑමතන දුකම වින්දත් අහෝ හොඳ තව හොයාලා පසුව ලබෙනිමු කියන හිතගෙන සදායි ලෝවෙත ඇලීලා ලක්තන දෙයක් මම තැමදා දැක ඉන්නේ පුතේ රම් හොඳේද මට පිනුනොත් රුවේකින්නේ හිත හිතලෝ සතුන් රුවේ පසු පස යන්නේ එව් සෑම රූප ඉම ඉම තන වෙනසින් වෙන්නේ කැදරුවේ හොඳයි මට කියේ කියේ හිත තබලා කැදරුවේ බැඳී ආසා පොදියක් සදලා එය නැති උනත් මතු මතු තව තව හොයලා වැළඳෙම ගනිමි සිත සකසයි ගුණ කියලා පාමන සසරේ බැලුවොත් නිමේ කයේ ගන්නා අපාමන බවේ පිනේ සසරෙහි පෙරවන්නා හොඳ හොඳ දේ හොයා ඇස කන සත පන්නා ඉම කයේ බිඳී නැහැරුව ඉතිරිව එන්නා අපාමන සසරේ දුටු දී කොපාමන වේදේ ඒ හොඳ කියපු රුකාහට හිමි වේද හිමි කල කෙනෙක් මේ මිහි පිට තව වේද මරණින් කෙලෙවරයි කයවත් නැහැ නේද ලක්තන මිහිරි හඬගෙන තවෙනෙහි නගලා කාමුක හැඟුම් ගින භවයට කය නගලා දඟල පුවිඳ පුරස කඳ යයි සිහි කරලා අපාමන භවයේ පිය නැගූ ඇති ඇත දැකලා මේ කය ලබන විට දැඩි ලෙස බැඳුම පෙනේ ඊතන සුවේද හොයේ හොයේ සත ඇදිනු පිනි ඊ මහා සුවේද යයි දැඩි ලෙස හිතිනි ගිනි ඒකට නාසයක් උරුමව කයේ ගිනි සතෙන් හොයාගෙන රසයේ පොර කාලා දිවේ පිනවන්තේ රස ආහාරේ ගිනේ දීලා සතයෙහි බැඳෙන විට ඒකට ලොල් වීලා දිවේ හටේ ගනු ලැබෙයි මත්ලිගින දීලා පහසත් හරි අගෙයි විඳිනට සියලු දිනේ දැඩි ලෙස විඳිමි එම පහසය හොඳම ගුණේ මෙලෙසට හිතන විට දැඩි කය සැදෙනු පිණේ මේ ලෙස පහත් ඉඳුරන් මත් දෙයි නීතනේ මේ කය ලබන්නේ පත්කම් රස ගන්නේ ඉනමුත් ලබනේ මොහොතිම එය නැතිවන්නේ හේතු ඇවිලද ඇත හටගත් දෙයමින්නේ නැති යයි වැනති යයි ලෝතතු විලසින්නේ වදින්නේ බිරයට වදින පහරට හඬ නැගිනු ඇත එක වන් පහරකට එක හඬ කොටස ඉතේ අඬ ලැබේ ගන්තේ හිතුවොත් තවේ මතුවේ සිතේ නැවතත් ගැසියේ යුතු වෙයි පෙර පළුවේ වෙත හඬ ඇවසිනම් බෙරයක් සහ එයතේ දිනේ පාරෙට අතක් දඬුවක් එහි ඇවේති විනේ හඬ ලැබ ගන්තේ හිතුවොත් එම දිගිනී දැන පහරින් පහරේ දිය යුතුය නොනවතිනේ හඬකට ආසනම් මොනවද කළ යුත්තේ බිරයත් කොටුවත් බලයත් හැද යුත්තේ ඒකට වේසගෙන එය පැවතිය යුත්තේ අඳේ ඌනනම් දුක් කඳ විඳ විය යුත්ති ඉන ඉන හඬද හේතුවේ පලෙලිතම එති හේතුව නැතින මොතේ එය නැතුම වෙති මොහොතක සුවයේ විත බැඳුනොත් එතන ඇති විරේයතේ කොටුවෙන් විරේගෙන ගැසුම දිති විහෙසක් විඳ විඳා හඬ කඳ නගනු ඇතේ නැගූ නැගූ සියලු හඬේ මොහොතෙම නැසිනු ඇත හඬ එවෙසිනම් යලි යලි එහි ගැසියේ යුතේ එම මහ විහිස අඩු නොකරම දැරිනු ඇත එන එන හඬේ ඇති මොහොතෙම නැතිවීම ඉබැවින් නොමැත මතුවට එහි තනසීම මතු තනසෙන්ත නොනවත්වා හඬ පෑම කළ යුතු නිසා විරේ වීරියේ වෙතිතාම ලැබෙන දෙයක් නැති වෙන කල හඬ දීලා ඉතුරු නොමැත ගන්නට රස කියවාලා මොහොතක සුවයේදී හඳේ ගොත් ඇත දාලා ඒකට බැඳුනේ හොත් හඳ රැළේ ගත් දීලා විහිසක් අඩු නැතිව කරමින් වැඩ ගොන්නේ බෙරේ පළු එකට කෝටුවකින් ගසෙමින්නේ මහාවීර වැඩියේ යුතු දුක් වේසකීමෙන්නේ කෙලවර කොලොත් හඬ ඉවරයි දැනගන්නේ යලි යලි යසෙමු යයි හිතේ එහි නැගුවෝතිනේ එහෙනම් ගතිය යුතු වෙයි පෙර ගැසුම තනි මේ හිත නිසා බිර පලු කොටුවේහි ඇනේ මේ මා වෙහෙස හඳින්දම නගනු පිනී රූපය දකින්නෙත් ඔය විලසතම වෙති ඇත විත රූප දින රුව එහි වැදිනු ඇති වැදිනා මොහොතේ මතුවන එම පෙනුම වෙති යලි නොවැදුවොත් එම තැන එහි නොමැති වෙති රූපය බලන්නට ආසා කරපු තැන නැවතුම් නොකර ඈ රූපය වදීනේ මිනේ කටයුතු කළ යුතුයි රූපය කියපු තැන එම විට පෙනෙයි යන තැන එම රුවදගෙන ආසා කරපු රූපය එහි නැතවන්නේ විරහඬලිසයි රූපය සැකසුම වන්නේ ඇස වෙත රුවක් වදිනාතුරු පින්වන්නේ මේ රසේ බලන්නට සත ඇත විත ඉන්නේ ඒකේත රූප නිකමෙත නොව නැගුණේ නැත ඇත රා රූප හොයනට හිත යොදනු ඇත ඒකට කාම සිත යයි ලොව කියනු ඇත රූපෙට බැඳුණු විට ඔය හිත සැදෙනු ඇත මීරැති හඬයි සත සවනින් අරගන්නේ හඬගිනේ වදිනු ඇත කන තුලේ ඉලිසින්නේ විහිතක් යොද යොදා කන හඬ සකසන්නේ ඒ පිළිබඳ සිතයි ඒ ටික කරේ සයි හිතක් මතු වෙතේ හඳ ලබන්නට ඒ හිත නැගුවේ විතේ බලයක් එතෙන් සිටේ මතු වෙයි යලි යලිත් කන හඳ සදන්නට නාසය කියන තන ඇවැතිය සුවඳ වෙත වැදුනොත් සුවඳ යන දිය නාසයේ හිතෙත එම තන එම මොහොතේ අරමුණු නැගෙනු ඇත ඒකින් සුවඳ යන්නේ දියගෙන දැනිනු ඇත සුවඳයි කියන දෙය අප හට හමුවන්නේ නාසය තිබිය යුතු වෙයි තව පිට තින්නේ සුවඳට ඇවති දෙය නාසෙන් ඇදගන්නේ ඒ තුල වදින විට පමනයි එය වන්නේ බැඳුනොත් සුවඳ තව තව ලොවේ ලැබ ගන්නේ එම හිත නිසා එක බලයක් නැගෙමින් මතුවට සද සදා නාසය මිලෙසින් සුවඳට නිසි දෙයක් ඇද දෙයි ලොවතින්නේ සතයයි කියා සතේ මොකටද තිත දුන්නේ දිවේ විත ඇදුණු දියේන වැරස මවවන්නේ දිවේ විත ගැටිනේ විතේ පමනයි එය වන්නේ හේතු වේ ඵලය ලෙස රස තිත නැති වෙන්නේ කසයට බැඳුන විට තව තව හොයා යති ඒ රස විඳින්නට දිව තව නගා ගතිී ඒකට බැඳුණු විට ආසාරසේ කිසි ලබනට හිතක් ගෙන ලොව රස හොයා යති ආසා උනොත් රසයට හිත වැඩින්නට බලයත් නිපදවයි යලි යලි හදන්නට හේතුෙන් දිව යලි යලි නැගෙන්නට හේතුවේ ඇදෙයි බුදු ගුණ දනු මෙවන් වතේ මේ කය සුවේ පාස ලෝකෙන් ලබන්නේ කොහොමද කියා අද අපි මේ දකින්නේ කය විත පාස දින දියලං කිරින්නේ එකලිත ගෑවුනොත් මයි එය ලැබෙන්නේ ගෑවින මොතේ ඒතන පාසක් වන්නේ යලි යලි ගෑවුනොත් පමණයි යලි වන්නේ ඒතුවේ පහස ලැබුණට හිතුවොත් වන්නේ කෙලවර නොවන ලෙස කටයුතු කරමින්නේ යලි යලි නිපදමින් කය පැවතියම යුතුය ඒකට දෙවන දිය ලංකර තැබිය යුතු ගෑවුන මොහොතේ පමනක් තුව රසය ගෙතු මේ තතු මතු කෙරෙහි වීරිය කළම යුතුය හේතු තිබෙන තන මොහතක ඵලය ඇත එක මොහතකින් රසගත් කිසි සතිකු නැත කිලවර වේස නොබලා වැඩ කෙරිය යුතේ ඊතන පාසයයි රස හිතු දෙයම දිත දිනතුරු පාස ලැබගෙන පසු බැලුවේ තන මොහොතක් ඉතිරි නැත මොහොතෙම නුවිනේ යලි යලි හොයේ හොයා සසරයේ කියන තැන ඉඳුරන් පස නගයි ලෝ සත මිලිස කින ඔය ටික හොයන්නට යන විට කුමවන්නේ දරකඩ වගේ මේ කය සැක සුම දෙන්නේ මේකට කවා පොවමින් රස කියමින්නේ ජීවිත පරදුවයි ගෙනවිත් රැක ඉන්නේ බය වී තැති ගනී මරණය ළඟට එති ඊමින් සැක වෙවි මහබිය රැගෙන යති ඒ බිය නිසා සෑම තැනකම රැකුම දෙති මේ කය වැටෙනු යයි බය වී තැතිම ගති දින දින දැවි දැවි මේ කය රකින්නට පෝෂණ කළ යුතුයි අඩු තැන් නගන්නට ඒකට විඳින දුක මහා මෙරෙක් වටින් කොටේ බැලුවත් පරාදයි දුක වැඩි එවන් වතේ මේ වගේ මා දුකක් ජීවිතගෙන යන්නේ සත විඳ විඳා එයි එක බව එක මෙන්න මේ කය වඩන්නට ආහාර හොයවන්නේ අපාමන විහිස විඳ ගත යුතු වෙති ඔන්නේ ලැබෙගින ගන්නලෝ සත තරංගයක වෙති නිසාරුවේ රසයේ කෙරේ තන ඇලුම ගති ඒ හේතුෙන් ලොවේ මහා පොරේ පිටියේ වෙති මරේ මරේ දමා මුත් තමේ බඩේ කටේ දෙගති අනුනුන් නසාගිනේ මටේ මටේ කියනු ඇතේ මේ අනුනගේ දෙය යයි හිත නොදැනු ඇත මාහත මිසක් වින කෙනෙකුට නොදෙමි වත කිය කිය තමා වෙත ලෝකය අදීනු ඇත බලු රැළ විතේත මත් කටු ලැබුණා වෙන්නේ කෑමක් නැතත් මහා පුරයක් වෙති ඔන්නේ ඒ පොරේ පිටියේ දුක් ගිනි කඳ එමින්නේ සතේ ගිනි කකායයි සම්පත හොයමින්නේ ලැබුණා කියා බය කඳ හිත වෙතටගෙන කවදා කෙනෙක් මිය මා බල පින්වෙමින අරගෙන යයිද අයියෝ යන බයමගෙන සත දිවි ගෙවනු ඇත මේ කය රකින්න තන දහසක් රෝග එකිනෙක එක විටේක ඇති දුක්ගෙන වේදනා හැමතැන පාල වෙති බඩගිනි මා රෝගයේ ලෙස නැගිනු ඇති එක පැය දෙකක් නිදාහස කය වෙත නොදෙති බඩගිනි පිපාසය යන දෙක පින්වනවා දුන්නොත් ආහාරේ පමනක් සුවයයි තනවා එක අඩේ පැයක් හෝරාවක් ගත විනේවා යලි බඩේ ගිනි යයි හිත මතු කරවෙනවා වේරී පනින්නට බෑ කය ඉල්ලන්නේ දුන්නේ නැතොත් බඩ තුල ගිනි කඳලන්නේ මර වැඩ කර කරා ඒකටගෙන එන්නේ මුනවා නමුත් දී බඩකට පුරවන්නේ කොපාමන දුන් නමුත් ගින්නට පිදුරුමෙනි කෑවා කියා කිව්වත් බඩ නොමැත දැනී පැය එක දෙකයි යලි ඉල්ලයි රකුසුමෙනි මේ දුක දැකින සත ඒකට වහලු උනි කෙලෙසක නමුත් බෑ බඩගිනි ඉවසන්නේ මොනතෙන තිබුණේ දෙමුත් ගන්නෙමි කන්නේ ඉනමුත් මොහොතකට උර වැඩ කරමින්නේ උරේවයි බඩට බඩ කිනි ගති නැති වෙන්නේ වසරෙන් සියක් දිවි ගෙව්වොත් බඩටගෙන දෙන්නට ආරේ කොපාමනේ විද රැගෙන කනේ කොපාමනේ දුන්නමුත් මරණිත මොහොතගිනේ වඩිගිනි පිපාසය මේ කය දවතිගෙන මේ ටික කයත් ලෙසගෙන කුම හොයන්නේ ආසරණ විත බැඳිලායි සිටින්නේ අපාමනේ සසරේ සිට දුක් ගිනි කකා ඉති පහු කෙලේ විටදී කප් ගණනක් අපාගති විඳ විඳ මහා ගිනි කඳු ළඟ උලා කති ලෝදියේ පිරී කයේ දැවි දැවි නැති යති වද මාරණකට ගොදුරුවේ කය කනවා අඬ අඬ විඳින දුක කිසිසන නොම තනවා කිසිපිලි සරණේ නැත ගොදුරුවේ වැලේ පිනේවා මේ වගේ අත් බැවුද සත බොහෝ ගින යනවා මිනිතෙක් වෙලා ඉපදී රස හොයන්නට දැඟලුව නිසාමත් ලේකය ලබන්නට ඌ හේතුෙන් එම කය සකසවන්නට කළ වැඩ නිසා පහු කඳ විය විඳින්නට සියයක් වසර දිවි ගෙව්වත් හොඳය කියා විඳි දුක සිහි නොකර පව් කඳ රැගෙන ගියා ඒ පව් ගෙවන කප් දාසක් තවද ගියා මේ දුක් කඳෙන් සිව් තැන් දුක ලබන නියා සතරක් අපායක ඉපදී ගිනි කනවා අවිදුව නිසා කළ දුක් අමතක විනවා උපතක් කලාතුරකින් යලි ලැබතනවා මිනිසත් බවක් ගින යලි එලෙසම විනවා අරගින කරපු පව් කඳ ලොව ගන්ට ගියා මම රජේ වුණා යයි උදුමා ඉන්තේ ගියා කලේ පව් නිසා පව් ගිනිගෙන කන්තේ ගියා පවයෙන් මෙරි දුක් ලෝදියේ බොන්තේ ගියා මේ දුක කොතෙක් සසරෙහි සත විඳිනවද කොපාමන ගියත් අවිදුව එය පෙනෙනවද බැඳගත් මුලා පතලයේ එම වැසුව සඳ යලි සැප හොයා යයි සත ලොව සතුනු මැද දෙවි බඹ කිවත් ලැබුවත් කය හොඳය කියා මරණිත බයක් ඇත ඉපදුම සමග තියා ඒ මහා බයෙන් කම්පා වී සියලු නියා සැප හොය හොයා දැඩි දුක් කඳ වෙතට ගියා සත යයි මිහිරියයි පස්කම් සැප හොයලා මරුගේ උගුල ලෙස ආසාවට බැඳීලා කළ වැඩ නිසා පව් හිත බලවත් කෙරීලා මහා දුක විඳී සත මොහෙන් වටලැවිලා මෝහයේ අඳුරු මහා දාම කී දැනගන්නේ හොඳ සහන හොඳ පින්වන තැන වසමින්නේ නොහොඳම හොඳයි කිත වෙත දෙන්නේ මහා මාරයේ කී අවිදුව තණ්හා ඔන්නේ කවදත් රැවටිලා අපි පසු පසට ගියා ඒ ලෙස අනත බව ගමනක් මෙලෙස කියා ආපසු භවයේ බැලූ විට එහි පිනිනේ නියා මේ ලෙස දැකිය යුතු වෙයි බුදු නුවනේ දයා මහා බුදු නුවනේ දෙන චුති පිලි සිඳුමකට පෙර භව දකින්න හිත ආවිත මෙලෙසකට අනතව අපාදුක් විඳ එන ගමන වතේ දැක ගැත හැකිය පිපිදුන මහනුවනකට සැපේ උයේ උයා එනේ විතේ ඉමේ මුසුවේගිනේ මායා සැපක් දිනේ භවයක් ලැබුවේ තනේ බැඳීලා මෝ පටලෙවල හිත සියලු දනේ සතේ පව් කරයි ඔය ලෙස මෙම භවයේ ඉනේ මේ පව් නිසා කප් ගණනින් දුක ගන්නේ මහගිනි කඳක් එමයින් පසු ලැබෙමින්නේ තදමින් සිව් අපාදුක් ගිනි කඳ ගන්නේ මේකද හොඳයි ජීවිතයයි කියවන්නේ හසපෙන්නමින් මරු පාරක් දෙවනු ඇත කැරකී වැඩි දුක් ගිනි යලි බොවනු ඇත කප්ගෙන ගෙව්වත් අමතක කෙරෙනු ඇත මිනිසෙක් විලස උපතක් යලි ලබනු ඇත ඉපදුනේ දාට නැත මතකය තිබෙන්නේ මහාචර අවිදු වැල ඉමෙතන වසන්නේ හොඳ හොඳ කියා ලෝකෙම යලි තිබෙන්නේ තණ්හා තැනට ඇද බැඳගෙන දමන්නේ මිතරම් දුක් දෙවෙන තැන සත සරන්නට මොනවා කරන්නේද කවුරුද මෙවන් වටේ මේ දුක දෙවන්නේ කවුරුත් නොවන්නට තම තම නොදැන කළ පව් කඳ දෙවයි සිට පාපෙන් බරිත සත සසරෙහි සරණ විට මෝහමත් දුකින් දුලාබ වෙමිනි සෙකුවේ කොටේ දිවියක් නගයි පින් කඳුලක් නැගුණේ වතේ එමදා කරපු පව් කප් ගණනකට යතේ අපමණ ලෝ සතුන් සිව්මා අපාතන මහා දුක් විඳිනු ඇත ලෝකෙන් බැලූ දින හොඳ යයි කියා මායා ලොවේ සුදු තන කියමින් හිතයි දෙව් බඹ කය ලබාගෙන මොහොතක කාලයක් ගිනි කඳ තැප ඉන්නා එනමුත් සුවයි යන දෙය වසමින් උන්නා විඳි ගිනි වසාගෙන සුව පාසක් දුන්නා ඒකට බැඳී යලි යලි පව් කර ගන්නා මින් මතු කලෙක නැවතත් දුක් ගොන්න ඇති වැටෙමින් තිව් අපා භවයක් ලැබෙනු ඇති නැවතත් කල්ප ගණනක් එම निराගති ලබමින් අනත දුක් අරගෙන උරාබොති අපාමන සසර සිට එනෙමි ගමනී සතු මහා බුදු ඇසට ලක් වී පැවසුයි තතු යහපත විත්වාස කරගෙන ගුණේ ගෙතු විත පිරිසිදු කෙරෙහි බුදුබණ ඇසූ සතු බුදු ගුණ බණ අසා හිත පිරිසුදුම කළ මොහොතක් ලැබුණ සත හට එම දිවිය තුල දිවසක් පහළ වෙයි පෙර බව දකින්න කල අයියෝ බුදුන් පැවසූ දෙය සඵල කළ මේ බුදු දාම දුන්නේ සිත සැනසෙන්න කමිඳුනි එම නිසා පෙර බව සතු දන්නේ නුවණක් ලබා සියාතින් එය දැක ගන්නේ ලැබුණේ මහා ගුණෙන් බුදු උන බවකින්නේ බුදු මහා අමාමේ නිරත දම් දුන්නා අනුගමනයේ කළොත් හිත පිරිති දුවන්නා පිරිති දුහිතට මානුවනක් හමුවන්නා ඒ මානුවන පෙර බව සතු පෙන්වන්නා මේ වගේ අනත දුක් සසරක් ගින එන්නේ අවිදුව නිසයි සත මොහෙන් වැසෙමින්නේ බුදු මගේ ගත් සතට සැනසුම හිමිවන්නේ මේ ගොර සසරේ හැම අයුරුම දැක ගන්නේ නිතරුව මව මවාලෝ සතරවටන්නේ මායාලොවක් වෙයි මේ භව මග ඔන්නේ මායාදලින් ඉවතට ගොත් සමාතින්නේ බුදු මග නගමු තම නුවණින් දැක ගන්නේ සැවතින ලෝ සතුන් මහ විදු දරුන් කියා දුටුවයි ඇත්ත යයි ලෝකෙට මුලා කියා සදහම් වසයි රන් පරදෙන ගුණී දයා විත කර දමයි සත මහා බක් දුවේ තියා මහා භව කතර තුරේ ගිනිගෙන තපින්නට මායා කතාවක් ගින දෙයි වැතින්නට ආසා මුලාවට බැඳිලා එවන් වටේ ලෝකෙම හදන්නට දඟලයි නැගින්නට ලෝකිත රස දෙයක් කවුරුද දෙවන්නේ ඒනම් දහම හොඳ යයි එම කියන්නේ මරුගේ කටට යන තැන රජ කරන්නේ හොඳ හොඳ කියා ඒ මහා ගුණ කියන්නේ මරු වගේ කටට ගෙන ලෝකෙට සරවන්නේ යලි අලි අපා දුකකට සත ඇදලන්නේ හේතුව දෙන දහම රස පැණි කියමින්න මොහෙන් වැසි විදු දරු යයි නමකින්න ලෝකය හදන්නට හොඳ මග කියනු මැනේ නැත්නම් මේ බඳු අහලකවත් නොඉනු මැන කිය කිය අය හොයයි පන්දිත නමිනීගෙන උන් භවයම දෙවයි ලෝදම් හැරුම කිනේ පව් කඳ ජය කඳක් විලසම කියාලා පාපිත සතුන් ඇද ඇද එහි දමලා මහජය අපටමයි අපි හරි කියාලා ලෝසත් මුරා කරවයි එම නගාලා අපමා පනිවරුයේ ලෝකෙට කියාගිනේ මෝහින් මුලා වී නැන මග වසාගෙන ඊමුත් හඳට තව ගාලොව බලාගෙන ලෝකිත ඇලුම හොඳ පවසයි මෙසේගෙන ලෝකෙන් මිදෙන සදහම පිරිසිදු වෙන්නේ අතහැර සිටිය යුතු කීවොත් සැනකින්නේ මෝඩයෝ අනමිතිය අද කරගා උන්නේ ලොව සිටිනවයි අපහාසය දෙතිමෙන්නේ මේ වගේ මුලාවක් මරු වෙත පවතිනවා මරුගේ පිරිත බව අද දැන පවතනවා මරුවට මුලා නැත්නම් ජය හිමි වෙනවා බුදු මග ගන්න සත්සයි බණ පැවතිනවා මේ බුදු මගටගෙන හද පිරිසිදුව දැන පව් නැති කරමු විස දුසිරිත අහල දැන සමදය දුරු කරමු බුදු මා සිරිතගෙන අපි පිරිසිදුයි ගන්නෙමු හිත සියලු දෙන ඇද නැති කරම අපි හරි බුදු මගට වෙලා හැම තැන අවංකව චරිතය සැකසු කලා පිරිති දුවදන්ගෙන මුවගින් සියලු බලා තෙපලමු බුදු වදන සෑම අය එකතු වෙලා සිතිවිලි පිවිතුරුයි නැත විස කෙරෙන්නේ ඒ සිත පබසරයි බුදු මගේ දකින්නේ පබසර හිතටමයි ඥානය ලැබෙන්නේ එවිටයි අනත භව දුක දැක නිමෙන්නේ බොරුවක් නොවේයි සසරෙහි මහා ගමන ඇත දුගතිය සුගති දෙක ලෝකෙත තිබිනු ඇත භවයෙන් භවය සත හිත සැම ඇදෙනු ඇත මනනින් කෙලවරයි හිතුවොත් බොරුම වෙත මරණය ජීවිතයේ කඩීමකට ගන්නා එක මොහොතක් පමණි යලි යලි හට ගන්නා කලපින් පව් දෙකම පසුපස ඇදෙමින්නා ගති කය සදායි ඒ ලෙස යලි භවවන්නා උපදින සියලු භවයම නැති නැති වෙනවා සෑම තැන විපරිණාමව විස කරවනවා මායා රසයේ මිරිඟුව ලෙස පෙන්වනවා ඊතන බැඳුණු සත මොහෙන් වට විනවා හොඳ දේ කියා ලෝකෙට රස හොයන්නට බැඳි බැඳි කරයි සෙල්ලම් වැඩ වතින් පිට දුව පැන දඟලමින් ජය හිමි කරන්නට හැදුවත් රටට මොනවද සිත දිවන්නට අපි සෙල්ලමින් මහා ඉහළයි කියනු ඇත මේකට දියුණුවයි මෝඩව හිතනු ඇත දඟලා ජයයි කිව් සතපසු කොහිද යත ලෝ සත මුරා කර සිව් දුක් වෙතට යත සතුටෙන් ඔකඳවි ලෝකෙට බැඳී ඇති ඉමෙතන රස හොයා නැටුමින් ගයා ගති මායා දැලට පැටලීගෙන වසී වෙති මේකට දියුණුවයි ලෝසත මුලා වෙති මනසක් තිබුණෙහුත් හැමතැන වැසී ඇත නුවණට කිසි ඉඩක් ඒ තුල සැදී නැත මෝහින් බැඳි පතල සෑමතන වසා ඇත ඒ හේතුෙන් භවයේම රජ කෙරී ඇත රස පිරිගුණ කියා සතුටෙන් හිනා වෙති උඩ පැන දඟලමින් ලෝසත ගිලී ගති අප හරි දියුණු යයි එකිනෙක කියා ගති මරණින් පසුව ඒ සත එම අපායති මෝහයේ තරම දැනගෙන තනති ඉන්නේ මෝඩයෝ කියන දේ අහලට නොම ගන්නේ බුදු නැන මහා තිලකය තුන් ලොව දන්නේ සත්යි බොරු නොවේයි දුන් මගගෙන යන්නේ නුවණක් වැදුණු විට ඒ බව වැටහෙනවා ඒ බුදු මගට ලෝකයේ රස නොම දිනවා ජීවිත රකින්නට ආරක්ගෙන කනවා මේ කය වැසෙන්නට ඇඳුමක් පොරවනවා ඉන්නට තනක්ගෙන වැසි පොද නොවෙන්නට සීතෙන් පින්න එන දුක දුරු කෙරෙන්නට එම වට මැසි මදුරු දුක් ගිනි හරින්නට අරගත් උපායක් පමණයි ගෙයින් වට වින මොන වටද මට වේගේ තිබෙන්නේ ඔය පොණ්ඩටයි වෙන මොනවද ලබන්නේ ලෙදකට බේත පමණයි තව හොයන්නේ මේ ජීවිතය කුමටද මේ රකින්නේ බුදු නැන නුවණ නිකමට මෙහි නොයනු ඇත දහමට අනුව දිවි ගෙවමින් සැදිය යුතේ සතරෙහි ගිනා මා දුක් ගිනි නැසිය යුතේ මෝහයේ කපන්නට කල්ගත කෙරිය යුතේ මොහොතක් නෑර එම තැන්ගෙන ජය ගන්නේ සෑම තැන් පමාදයේ හැර සෑම තැනකින්නේ බුදු මගේ දරාගෙන ලෝකයේ හැරෙපන්නේ මහණෙන වැඩිනු ඇත එක බවයේද මෙන්නේ උපතේ දැකුණු තන සදහම් සවනි වැටි වැටුනේ දා පටන් වැදුවොත් හිතට රිදී බුදු මගේ ගියොත් ඒ භවයේම නිවන ඇති දැනුමට නුවණ ළඟ ළඟදීම පාල වෙති සමහිත පිරිසි දුව ලොව ගැන දැක ගන්නේ සැමටුම් ආලකත් ලැබි ලෙස තන දෙන්නේ බුදු සෙත් දිය දහරගෙන සැමනාවන්නේ බුදු දම් නැගීවා සැම සත සැනසෙන්නේ මේ කය විතෙත නැත බැඳුමන් තබන්නේ හිත නැත රාග ගති වෙතගෙන බඳින්නේ බුදු මග නැගෙන යම් සමවත දකින්නේ ඒ සමවතට අද සැමපත් කරන්නේ සදහම මිසක් නැහැ ලෝකෙහි හිතන්නට මොනවද තිබෙන්නේ මායා සිතින් වටේ ලෝකයේ බැඳී හිතුවොත් රසගෙනින්නට මායා මුලාවයි මෝහෙන් වැසෙන්නට අනියත දුක අනත යන දම් සතු දන්නා දහමට අනුව ලෝතම සතු විමසන්නා ඒ බැලු විට දිදාමම අරමුණු වන්නා මේ බුදු මගෙත අරමුණමය පවසන්නා අරමුණ වෙත නැගෙන බොදු හිත වැඩෙනු ඇත සදහම අරමුණයි මේ හැර නොමැත වත ධම් අරමුණට තැබු හිත එම සිතිල දෙත සෑමතෙන් ගැටුම් හැර දාමට නැමිනු ඇත දාමට නැමුණු විට මේ සිතගෙන දෙනවා ඒතන සියලු ධම්මගේ සිටිවිලි එනවා ඒතන නුවන නිසි තතුලොව පෙන්වනවා ඒතන දහම් ප්‍රීතිය හිත නැග එනවා හිත රත සියලු තන තන සෙනසුවේ එති ඒසුව දහම් ගුණ පදයෙන් මතුම වෙති මේ තන එකඟ සිත් ගුණයක් පහළ වෙති ඒ පළමුව දැනි පත් ගති ගුණය ගති මේ දැනකින් අරි සෞගුණයට එන්න සෑම තබමි පළවැනි දැනට මෙන්න දම් කඳ රැගෙන සත් බස දකිමින්න නියත උදයක් ලොව කිසි නැත දැනගන්නේ හටගත් සියලු දේ සෑම මොහොතකම දනා වෙනතේ විපරිණාමව සෑම සියලු තනා මේ දේ පහත දින හොඳ යයි ලකුණු තනා ගන්නට සුදුසු නැත නිසාරුයි කියමි දනා ඊතෙන බැඳුණු හිත මොනවද හොයන්නේ නිසරු දෙක කොමද සුවති වෙන්නේ තනසුන දෙයක් ලැබුණයි හිත කියන්නේ කොහොමද නිසරු දෙ නැති වෙයි එතන්නේ නැති වෙන નિසරුවක් මොහොතක් තිරද නැත ආසා කිවත් මොනෙහි බැඳිය යුත ඒකට බැඳී මායාරවටුමට යත ඒ හේතුවෙන් අපමණ දුක් බැඳෙනු ඇත මේ ටික දැකපු විට දාමින් කරුණු තනා අපි අද සිටින්නේ සදහම් දැනුම කිනා බැලුවත් හිතා සිටිවිලි ඔය ලෙසම වුණා ලෝකෙහි සියලු තතු දැනුමට වැදුම වුණා සතුදත් හිතත් යලි මොනවද විමසන්නේ විමසන දෙයක් නැහැ තව තව හොයවන්නේ හොයලා බලා තීරණයක් කරගන්නේ අනියත දේ සියලු නිසරුයි දැකගන්නේ නිසරුව ගැන බලන විට කුම කරන්නට මොනවද තිබෙන්නේ තව ලොව හිතන්නට හිතලාත්ම සත්සන් වට ඒ තුල පිහිටවමු හිත ගුණ දකින්නට හිතලා තවත් බැලුවත් ලොව තිබෙන තැන නිතරුවේ මිසක් නැත ගැනුමට රසයගෙන දුටුදම් ඇතිව අපි තනසුම කියපු තැන නිඋනාගින්න දකිනෙමු බුදු මගේ ගුණේ හිත තුල නිවි ඇත ලෝකය නැත ගන්නේ මොනවද ලෝකයේ අපි තව හිතවන්නේ හිතනට දෙයක් නැති තැන තැන සුමවන්නේ අපි දැන් උතුම් දෙවැනි උදැනෙහි වන්නේ තනසුම තිබෙන්නේ අතහැර දැමුව විට ලෝකෙත බැඳුණු සිටිවිලි වට නොමැති විට හිත කය කියන තන සංසුන් ගුණයකට පැමිණි තිබේ බුදු මග දුටු මොහොතේ සිට සැනසුම් සුවය ලෙස මොනවද ලබන්නේ අතහැර දැමුවේ විට ගිනි කඳ නිමෙන්නේ එමෙතන නිවුණු සුවයයි අපි දකින්නේ හිත යන තැනක් නැත සංවර කෙරෙන්නේ මේ ගුණ සුවෙන් තුන්වෙනි දැනට ගත්තා සෑම දින උතුම් අරිසව් ගුණ ඇත සත්තා සෑම දින උතුම් බුදු ගුණයේයි ගුණ තත්තා දැන ලොව හරිමු මොනවද තව ලොව තත්තා සුවයයි හිතන හිත මුත් ලොව කොටස කියා සිහි කළ සිටිමු මොනවද එයි බැඳින නියා අතහැර දමමු මොන සුවයද ලොවේහි කියා ඇලුමක් නොමැති තැන වෙත සැම රැගෙන ගියා සැමදෙන උතුම් බුදු පුත් ලෙස ගුණ ගන්න සැමතෙම නිද අසයි බුදු රජ බල දන්නේ බුදු සමවතින් පිරිසිදු කර ඇත මෙන්නේ සම්ගුණ නුවණ පවසමි සැනසුම දෙන්නේ සියලුම දෙයක් හැරියක් තව මෙතන බලා පෙර භව ගමනි ආහිතුවේ ඵලය නෙලා හටගත් කයක් සාදිනුමක් ඉතුරු කළා දැනුමයි කයයි දෙක හේතුවේ ඵලය කළා හේතුවේ ඵලය සමදා නැති නැති වෙනවා මේකට බැඳෙන හිත සාමුල හැරලනවා හේතුවේ ඵලය සරු නැත නැති නැති වෙනවා හිත එහි බැඳුම් නැත සෑම නිදහස් වෙනවා නිද අත කියන්නේ හිතගත නොමැති තැන හිතගත පිළිබඳව බැඳුමන් හරි මුදන නිද අත නිවන බව දැක අරමුණම විනේ ලොව කිසි දෙයක් නැති නිවනයි දකිනු මැනේ සෑමදී අතර බුදු සමවත් ගුණ දුන්නා මගඵල දාම විත අරමුණගෙන පින්නා නිදෙනට බුදු මගින් සමවත් කවි දුන්නා සමදෙය අතර නිවනින් සමසන සන්නා නොබැඳී හිත දැනගෙන මුනිදුගේ දරු විලසින සැවොම මහා ගුණයෙන් වඳිමු බුදු රජ හිතෙන් දකිමින බුදුන් යයි කියලා කයක් නැත සිහි කරලා නුවනේ ගුණේ දෙවලා සතර බැමි දුරු කුලි එකලා සත්දහම අරගෙන අවබෝධයට මග දින ඒ ගුණය ගරු වෙන වඳින්නෙමු අපි මුනිඳු හට යන්නේ මුනිදු ගුණ දුන්නේ ලෝසතට දෙසමින්නේ මේ ධම් ලැබින්නේ එදා ලෝතුරු බදු බවින්නේ මහා බුදු බවගෙන දස මර හැරම ලවමින ලෝතුරා බුදු උනේ බුදුන්නේ සදහම් බලින්ගෙන කිව් බසම ඇසුවා අනුව ගමනක් නැගුවා මග ඵලද සැදුවා සැමත බුදු මග සරණ නැගුවා මේ සරණ දැනගෙන ලෝකෙන් මිදුණු සතු දැන දහම් කඳ දකගෙන මිදා සංවර නිවුණු සිතගෙන තමගේ හිත නිමලා බුදු රජ දැකම මෙකාලා දුන් ලෙස අද බලා දහම් බුදු රජ දකින්නු සකලා දහම ගුරු වන්නේ ඒ අපේ මුනි වන්නේ බුදුන් යයි ගන්නේ දහම් සත්යි සෑම දකින්නේ සත්ත උන දහමකි ඒ ලෝකයේ මතු ඇති ඒ දහම ගුණ පැති නිවන පමණයි ලොව දෙයක් නැති ඒ බුදුන් කියලා නුවණින් මුනිදු දැකලා දහම් රසය ලැබලා ඉති මොහේතුවේ ඵලයේ මිකාලා කැමැති වන නොම වන නමුත් මොන වද කෙරවන හේතුඵල විලසින ලැබුණ දේ පවතින්නේ කොපාමන මේ ලොවට උපනා මැරෙන තුරු දිවි ලැබුණා හේතුවේ ඵලවනා නිසා නොමරමු කයද ඉතිනා මැරෙන දින යම් ඇත එමදාම වනතුරු වෙත හිත යයි දෙයක් වෙත එපමණයි නැත ලොවේ තව අත මේ දෙක යම් දිනා නැති වෙයි හේතු ඵලේනා ඵලය නැති කෙරුණා මතු භවය වෙත භවය නොවුනා භවය මතු කරනත නැත බැඳී හිතක් කිසි විට මතු භවය නැති විට නිවන සහ මුල පිරෙයි එම සැප එතැනක පටන්ගෙන අපමණ සසර සිට එන දුක සහ මුලම දැන කෙලවරයි සිහි කරමු දැනගෙන මේ සත් දාම ඇත ඒ ධම් අගින් තුව දෙත නිවන් තුව දැන ඇත සැමත සුනුරුව නිසරණම වෙත කිසි දුකක් නොමෙවි දැනුම සහ මුල ඇතුවි මේ මහා නුවණ වී දැහන් මග නොකඩවි සිතවි දැහැනින් නිමුණ සිත දැහන් ගත ලෙස සිහි වෙත